සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප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 සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ උතුම් වූ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ප්‍රමාණයක් දේශනා කරවගෙන ලංකා වාසී ලෝක වාසී සද්ධර්ම ශ්‍රවණයට කැමැති විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන්නත් ඒ තුලින් තමන් සද්ධර්ම දානානි සංසය මුදුන්පත් කරගන්නත් සූදානම් වෙන මොහොත. ධර්ම දානයාගේ අනන්ත ආනිසංසය මෙච්චරක් මෙපමණක් කියලා සීමා කළ නොහැකි බව අපේ භාග්‍යතුන් වහන්සේම වරක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටද දේශනා කළා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීමත් මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන අයට අවශ්‍යම කාරණාවක් බව ධර්මයේ සඳහන් කළා. එහෙමනම් ශ්‍රද්ධාවෙන් බණ අහන්න කැමති හැමෝටම ශ්‍රවණය කරන්න ධර්මයේ දානය කරවන්න කටයුතු සංවිධානය කරගත්ත මේ පින්වත් පිරිස බොහෝ දිනාට අනුකම්පා සහිතව මේ දේශනාව බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවන්නද කටයුතු කරලා රැස් කරගන්න උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ල සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ ධාතුව පසක් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිළිතින් අද ධර්ම දේශනාව තුළින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව. මේ දවස්වල සාකච්ඡා කරමින් සිටියේ කීටාගිරි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන කීටාගිරි සූත්‍රයට සම්බන්ධව තමයි මේ විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව සාකච්ඡා කරන්න කල්පනා කළේ. කීටාගිරි සූත්‍රය ඇසුරු කරගෙන දේශනා දෙකක් සිදු කරන්නට යෙදුණා. ඊට සම්බන්ධ වෙන තුන්වෙනි දේශනාව තමයි මේ සිදු කරගන්න සූදානම් වෙන්නේ මේ සත්පුරුෂයන්ගේ දායකත්වයෙන්. විකාල භෝජන ශික්ෂාපදයේ මේ ලොකු කුඩා හැම කෙනෙක්ම හොඳට දන්නා වූ ශික්ෂාපදයක්. පන්සිල් වලින් පස්සේ අෂ්ටාංග උපෝසත සීලයේ තියෙනවා. නවාංග උපෝසත සීලයේ තියෙනවා. දසාංග උපෝසත සීලයේ තියෙනවා. එහෙමනම් මේ සිල්වල 6 වෙනි ශික්ෂාපදයේ තමයි මේ විකාල භෝජන ශික්ෂාපදේ. පන්සිල් වලට පහක් තියෙනවා. අටසිල් වල අට ඇතුලේ හයවෙනි ශික්ෂාපදේ විකාල භෝජන ශික්ෂාපදේ. නවාංග උපෝසතේ දසාංග උපෝසතේ තුලත් හයවෙනි ශික්ෂාපදේ බවට පත්වුනේ විකාල භෝජන ශික්ෂාපදයයි. මේ ශික්ෂාපදයේ මේ තරම්ම වටින්නේ මොන හේතුවක් නිසාද? කියන කාරණාව පහුගිය දේශනාවෙන් අපි මදක් සාකච්ඡා කරන්න තියදුනා. මේ ශරීරයේ පිළිබඳව අපිට තියෙනවා නම් පින්නතුනි තණ්හාව. ආන්ගේ තණ්හාව අඩු කරගත්තාම මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒක ප්‍රධාන ප්‍රයෝජනයක් බවට පත් වෙනවා. ආන් ඒ නිසා ශාරීරියේ පිළිබඳව තණ්හාව අඩු කරගන්න අඩු කර ගැනීම සඳහාම දේශනා කරපු සිල්පදයක් හැටියට විශේෂයෙන් පුජ්‍යලයා නිවනට යොමු කරවන සිල්පදයක් හැටියටත් මේ විකාල භෝජන ශික්ෂාපදේ සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද පින්නතුනි මේ ශාරීරිය පිළිබඳව තියෙන තණ්හාව අඩු වෙනතුරු යමෙක් භාවනා කරන්න සූදානම් වෙනවා නම් විශේෂයෙන් විදර්ශනා භාවනාව දියුණු කරගන්න පුළුවන්කමක් නැහැ කියන කාරණාව ධර්මයේම සඳහන් කරනවා. ඒක හරියට වැඩෙන්න නම් ශරීරයේ පිළිබඳව තියෙන තෘෂ්ණාව අඩුවිය යුතුමයි කියන කාරණාව තමයි සිහිපත් කරලා තියෙන්නේ. ආන් ඒ නිසා ශරීරය පිළිබඳව තියෙන තෘෂ්ණාව පිළිබඳව සාකච්ඡා කරන සිල්පද අතර විකාල භෝජන ශික්ෂාපදය හරි වටිනවා. මොකද මේ ශරීරයේ පිළිබඳව තියෙන තෘෂ්ණාව නිසානේ අපිට ආහාර අවශ්‍ය වෙන්නේ. ඒකනේ නිතර නිතර ආහාර ඉල්ලන්නේ මේ කය. තෘෂ්ණාවක් තියෙන නිසා ඉල්ලන ඉල්ලන වෙලාවට මොන මොනවා හරි දෙන්න අපි ලෑස්ති වෙනවා ටික ටික. ආන්ගේ තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් අඩු කරගන්න පුළුවන්කම තිබුණොත් කය පිළිබඳව තියෙන තණ්හාව ක්‍රමයෙන් සංසිඳව ගන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා සඳහන් කළා මේ සිල්පදය පන්සිල් වල නම් ඒ සිල්පද පහම තරම් වටිනවා කියලා. ඒ පහට වඩා වටිනව නෙමෙයි. පන්සිල් පද පහම තරම් වටින මහා ශික්ෂාපදයක් බවට පත් වෙනවා විකාල භෝජන ශික්ෂාපදය. හේතුව තමයි නිවනට යන්න හිතන අයට ඒ ශික්ෂාපදේ ඒ තරම්ම වටින හින්දා. ඉතින් කීටාගිරි සූත්‍රයෙන් නම් අපි කරුණු සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ බොහොම අගේ කරලා දැක්වා තුන් වේලෙන් එක වේලක් නතර කරගන්න පුළුවන් නම්. නිරෝගී බව චිරජීවනයේ පිණිසත් කායික ශක්තිය පිළිබඳවත් ඒක හේතු වෙනවා කියලා අපි සාකච්ඡා කළා. මේ මේ ශික්ෂාපදය විකාල භෝජන ශික්ෂාපදය අපේ බුදුරජාණන් වහන්සේ එදා පැනෙව්වහම හුඟක් අය සඳහන් කරලා තිබුණා ආහාර ගැනීමත් මහා කුසලයක් නෙමෙයි කියලා. විකාලේ ආහාර ගත්ත කියලා ඒක මහා කුසලයක් නෙමෙයි කියලා සඳහන් කළා. හැබැයි දැන් අපි දැනගන්න ඕනේ මේ අකුසලයක් වෙනවා නම් වෙන්නේ පන්සිල් මත ඉන්න අයට නෙමෙයි කියලා. අටසිල් වලින් ඉහළට තමයි මේ ශික්ෂාපදයේ තියෙන පන්සිල් වල නෑනේ විකාල භෝජන ශික්ෂාපදය. එහෙනම් පන්සිල් වලට වඩා විශේෂ සීලයක් සමාදන් වෙන්නේ උතුම් අරමුණක් ඉක්මනට සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන අය. ආන් එහෙම සමාදන් වෙච්ච අයට තමයි මේ සිල්පදේ තියෙන්නේ. ඒ නිසා එදා ඒ සිල් සමාදන් වෙලා හිටපු අය තමයි සඳහන් කළේ ওই කාරණාව ඒ තරම්ම බලපාන්නේ නැහැ කියලා. එතකොට එදා විතරද එහෙම සඳහන් කරපු අය ඉන්නේ? අදත් ඉන්නවා. විකාල භෝජන ශික්ෂාපදයේ ගරු කරන්නේ නැති අය අදත් ඉන්නවා. ඒ නිසා සමහර අය කතා කරනවා ආහාර ගත්ත කියලා කවුද අපාය කියන්නේ? ආහාර ගත්ත කියලා කාටද පෞ සිද්ධ වුනේ? එහෙම අහන පිරිස් එදා වගේම අදත් අදත් මේ සමාජයේ ඉන්නවා. තව සමහර අය මේ විකාල භෝජන කියන ශික්ෂාපදය කිසිම ගෞරවයක් නැතුව වෙනස් කරලා. ඒගොල්ලෝ කොහොමද කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ මේක විකාල භෝජන නෙමෙයි. මේක විකාර භෝජන කියලා. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් ශික්ෂාපදයේ එහෙම විවේචනය කරන්න ගියපු අයට තිසරණවත් පිළිටන්නේ පිළිතන්නේ නැහැ කියන කාරණාවම ධර්මයෙන්ම දකින්න ඕනේ. තවත් කෙනෙක් සඳහන් කරනවා මේ ආහාර ගන්න වෙලාවක් නැහැ. බඩගිනියාව නම් යම් වෙලාවක ඒක තමයි ආහාර ගන්න ඕනේ වෙලාව. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිල් සටහනේ විකාල භෝජන කියන ශික්ෂාපදයක් නැතුවද කොහෙද? නමුත් නිවන් හොයාගෙන යන කෙනෙකුට අත්‍යවශ්‍යම ශික්ෂා පදයක් නිසායි සඳහන් කළේ පන්සිල් පද පහම තරම් වටින ශික්ෂා පදයක් නිවන හොයන අයට විකාල භෝජන ශික්ෂා පදය. නමුත් මේ එක එක්කිනා නගාපු මේ ප්‍රශ්නවලට අපේ බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ බික්කු වර්ගයේ තියෙන ලටුකි කෝපම කියන සූත්‍රයෙන් උත්තර දීලා තියෙනවා. මේක ඒ තරම් ලොකු ශික්ෂාපදයක් නෙමෙයිද කියන එකට හොඳ උත්තරයක් දීලා තියෙනවා. මොකද්ද ලටුකිකෝපම සූත්‍රයෙන් මේ සඳහා සඳහන් කරලා තියෙන්නේ? පින්නදෙන ලටුකික කියලා කියන්නේ ඊටාම හීන වූ ශක්තියක් තියෙන පුංචි කුරුල්ලෙක්. කැට කුරුල්ලු කියලා මේගොල්ලන්ට කියනවා. ඇඟේ ලොකු හයියක් නැහැ. ආන් ඒ හින්දා සඳහන් කරනවා රස කිඳ වැලකින් බැඳගත් කඩා ගන්න බැරුව මැරෙනවා කියලා. ලටු කික කුරුල්ලෙක් රස කිඳ වැලකින් ගැට ගැහුවොත් ඒක කඩා ගන්න බැරුව ඒ කුරුල්ල මැරෙනවා කියලා. එතකොට මේ රස කිඳ වැල කියලා කියන්නේ තරම්ම හයිය නැති ටිකක් ඇද්ද පමණින් කැඩෙන වැලක්. එතකොට මේ කුරුල්ලටත් ලොකු හයියක් නැහෙනේ. ආන්ගේ හින්දා මේ කුරුල්ලා මෙල්ල කරන්න පුළුවන් රසකින්ද වැලකින් බඳලත් නවත්තන්න පුළුවන් ගලව ගන්න බැරි හින්දා රසකින්ද වැලේ බැම්ම තියාගෙනම ඔහු මැරෙනවා. ශක්තිය නැහැ. අපිට හිතෙනවා ඒ බන්ධනේ ඒ තරම් දෙයක්ද කියලා. කුරුල්ලගේ ප්‍රමාණයටනේ කතා කරන්නේ. රසකින්ද වැලකින් බැඳලා ඉන්න කුරුල්ලා ඒක කඩා ගන්න බැරුව මැරෙනවා. ලටුකික කුරුල්ලා. අපිට හිතෙනවා මේ කුරුල්ලට මේකවත් කඩා ගන්න බැරි වුණාද කියලා. එහෙම හිතෙන්නේ අපිට. ඒ කාරණාව මතක තියාගන්න ඕනේ මේක අපි ඉස්සරහට මොකද්ද මේ කියන්නේ කියන කාරණාව ගලපනවා අපහු. මේ වර්තමානයේ තියෙන ප්‍රශ්න වලට හොඳ උත්තරයක් තියෙන නිසා. ඊළඟට පින්නතනේ දැන් ලටුකික කුරුල්ලා නම් බඳලා ඉන්නේ රසකින්ද වැලකින්. රජ්ජුරුවන්ගේ ඇත්තු බැඳේ මොන මොන වගේද එතකොට? අපි දැකලා තියෙනවා ඇත්තු බැඳලා ඉන්නවා. අද නම් දංගල් දාලා බැඳලා ඉන්නවා. එදා බැන්දේ මේ නැව් වල තියෙන මහ කඹ වලින් අපි කියන්නේ නැව් කඹ කියලා. ආන්ගේ මහ කඹ වලින් තමයි එදා ඇත්තු බැන්දේ. දැන් එතකොට අපි හිතනවා ඇතාට මේක කඩන්න බෑ. අර ලටු පිට කුරුල්ල බඳලා ඉන්න රසකින්ද වැල දැකලා අපි කිව්වා මේකත් බන්ධනයක්ද කියලා. නමුත් ඒක අපිට බන්ධනයක් නුනට ඒ කුරුල්ලට ඒක බන්ධනයක්. දැන් එතකොට ඇතා බැඳලා ඉන්නවා නැව් කඹයකින්. අපි හිතනවා මෙයා නම් හොද්දට හිර කරලා බැඳලා. ඇතෙක් නිකන් හිටියොත් අපි ළඟට යන්න බය නෑ. හැබැයි ඇතා බැඳලා ඉන්නවා නම් අපි හැමෝම ළඟට යනවා බොහොම නිර්භීතව. ඒ වුණාට ඇත්තටම ඇතා ඒ කඹ වලින් බැඳලා හිටියට එයාට කඩා ගන්න බැරිද? පුළුවන්. මේගොල්ලෝ මොනවද කරන්නේ ඇත්තුවාගේ සත්තු? මහා ප්‍රාකාර පෙරලවන්නේ ලොකු තාප්ප බිඳින්න යකඩ පවුරු ගලවන්න තමයි ඇත්තු පාවිච්චි කළේ. ඒ තරම් මහ ප්‍රාකාර බිඳලා දාන්න පුළුවන් රජ්ජිරුවන්ගේ ඇත්තු. ඒ ඇත්තුන්ට බැරිද මේ කමේ කඩන්න? පුළුවන්. ඇයි ඒක කඩන්නේ නැත්තේ? ඉක්මිලා ඉන්න හින්දා. ඒක කඩාගන්න යන්නේ නැහැ. නමුත් ඔහුට ඒක කඩන්න පුළුවන් අපේ කල්පනාව එක කඩන්න බෑ කියලා. ඒ හින්දා අපි බය නැතුව ළඟට ගිහිල්ලා ගැවසි ගැවසි ඉන්නවා. බැඳලා ඉන්න කෙනා ළඟ. බැඳලා නැත්නම් අපි ළඟට යන්න හරි හරි බයයි. ඒ නිසා සඳහන් කළා මේ යථාට හිතුනොත් මේක මේ කරලා දාන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ කාරණාව තවත් උපමාවකට ගලපලා කොහොමද උපමාවට ගලපන්නේ? ඇතා ලොකු බන්ධනයකින් බැඳලා ඉන්නවා කියලා අපිට හිතුණාට ඇතාට ඒක ලොකු ලොකු නෑ. කුරුල්ල බැඳලා ඉන්න බන්ධනයත් ඒ තරම් දෙයක්ද කියලා අපිට හිතුණාට කුරුල්ලට ඒක හුඟක් ලොකු බන්ධනයක්. මේ මේක භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා අපට ආන් ඒ පොඩි දේවල් අතහරින්න පුළුවන් වෙන්න ඕනේ. මේක පොඩි දෙයක් නම් අතහරින්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද? මේ ශිල්පදී විකාල භෝජන ශිල්පදී. ඒකනේ සමහර කට්ටිය කියන්නේ ඔකේ තරම් දෙයක් නෙමෙයි. අර කෑම කෑවා කියලා කවුද අපාය යන්නේ? කෑම කෑවා කියලා කාටද සිල් කැඩෙන්නේ? කෑම කන එකත් වරදක්ද? එහෙම හිතන්නේ මේක එතකොට බොහොම ලඝු කරලානේ සලකලා තියෙන්නේ. ඊටාම සුළුෙන් තමයි සලකලා තියෙන්නේ මේ ශික්ෂාපදේ. ආන් එහෙම සුළු දෙයක් නම් මේක ඒ මිනිසුන්ට ඕනම වෙලාවක ඒ කෑම කණ එක නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක සුළු වැඩක් නේ. යමෙකුට ඒක නවත්ත ගන්න බැරි වුණා නම් ඒක නවත්ත ගන්න බැරි වුණා නම් ඒක මහ ලොකු බන්ධනයක්. මහ ලොකු තණ්හාවක්. ආන් ඒකින් අපිට පැටහෙන්නේ නැද්ද? සමහර කෙනෙක් කතා කරනවා මේ විකාල භෝජනය ඒ තරම් දෙයක් නෙමෙයි කියලා. ඒකයි කිව්වේ නෙමෙයි නම් ඕන වෙලාවක ඒක නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ඕන වෙලාවක ඒක අපිට නවත්තන්න පුළුවන්ද? කියනකොට නම් කියනවා මට පුළුවන් ඕනම දෙයක් නවත්තන්න කියලා. ඕන්නම් එක දවසක් අමාරුවෙන් නවත්තලා ඉඳී. දෙකක් අමාරුවෙන් නවත්තලා ඉදී. ඊට පස්සේ කියනවා රැයට කෑම කෑවේ නැත්නම් නිින්ද යන්නේ නැහැ කියනවා. රැයට කෑම කෑවේ නැත්නම් ඇඟ හැදෙන්නේ නැහැ කියනවා. රැයට කෑම කෑවේ නැත්නම් ශක්තිය වැඩෙන්නේ නැහැ කියලා කියනවා. අනිත් දෙවේලම නැතුවට කමන්නේ රැයට කෑම ඕනමයි කියලා කියනවා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ දැන් පේනවා කය පිළිබඳව මොනතරම් තණ්හාවක් තියනවද කියලා. සිල් ගත්ත දවසේදී 24 පැය සිල් ගන්න බැරුව කී දෙනෙක් සිල් පවාරණය කරලා යනවද රාත්‍රී ආහාරය අතහැර ගන්න බැරි නිසා. වෙන එකම හේතුවක්වත් හින්දා නෙමෙයි සිල් පවාරණය කරන්නේ රැයට කැමණු කයින්ද බැරි හින්දා. ඒ හින්දා සිල් පවාරණය කරලා යනවා. එතකොට තේරෙනවද කය පිළිබඳව මොනතරම් බන්ධනයක් තියනවද කියලා. ආන් මේ බන්ධන කඩන්න නැතුව කොහොමද අපි නිවනට යන්නේ? ඒ තෘෂ්ණාව ලයින් කරන්නේ නැතුව කොහොමද බාහිර තෘෂ්ණාවල් අයින් කරන්නේ? ආන් ඒකින්ද මේක පොඩි බන්ධනයක් පොඩි බන්ධනයක් නෙමෙයි කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. නමුත් සමහර අය කතා කරන්නේ ඒක බොහොම සුළු දෙයක් හැටියට. මෙහෙම හිතාම තමයි තේරෙන්නේ ඒක සුළුද කියලා. ආන් ඒ නිසා මේ සිල්පදයේ කෙනෙක් වැඩියම ගණන් නොගෙන මේක පොඩි දෙයක් කියලා හිතනවා නම් ආන් මේ පොඩි දේ අතහරින් අතහරින්න පහසුවෙම පුළුවන්කම තියෙන්න ඕනේ. අතහරින්න බැරි නම් ඒක ලොකු බන්ධනයක්මයි කියලා සඳහන් කළා. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා පින්නදිනේ කැටකිරිල්ලට රසකිදවැල මහ බන්ධනයක් වගේම මහයතාට මහ කඹේ මහ බන්ධනයක් නෙමෙයි කියලා. කැටකිරිල්ලට ඒක මහ බන්ධනයක්. ඇතෙකුටේ මහ කඹේ බන්ධනයක් නෙමෙයි. අන්න ඒ වගේ මිනිස්යන් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ උදාහරණ දෙකක් පෙන්නලා තියෙනවා. මොකද්ද මිනිස්සු සම්බන්ධයෙන් පෙන්නපු උදාහරණේ? එක මිනිසියෙක් ඉන්නවා හරීම දුප්පත්. ඒක තමයි පළවෙනි උදාහරණේ මිනිස්සු පිළිබඳව දක්වපු. හරීම දුප්පත් මිනිසෙක්. චූටි ගයක් තියෙන්නේ. ගේ චූටි වුණාට වහලේ හැමතැනම හිල් වෙලා කොයි වගේද? කුරුල්ලෙකුට ඉගිල්ලා යන්න පුළුවන් තරම් හිල් වහලේ තියෙනවා. එතකොට එහෙනම් වැස්සොත් මේ ගෙට වෙන්නේ මොකද්ද කියන කාරණාව අමුතියෙන් කියන්න ඕනෙම නැහැ. මෙයාගේ ගේ ඇතුලේ එකම එක ඇඳක් තියෙනවා. ඒකත් කැඩිච්ච ඇඳක්. මෙයාට බිරිඳක් ඉන්නවා. ඊටා විරූපී ශරීරයක් තියෙන කිසිම පිරිසිදුකමක් නැති බිරිඳක් මෙයාට ඉන්නවා. දැන් මතකද කතාව? ඊටාම දුප්පත් මිනිස්සෙක් පුංචි ගයක් වහලි කුරුල්ලන්ට රින්ගන්න පුළුවන් තරම් හිල් හැදිලා දි รา පු අබලන් වෙච්ච ඇඳක් මේ ගේ ඇතුලේ තියෙනවා. එක වේලකට කෑම කන්න හාල් ටිකක් මේ ගේ ඇතුලේ තියෙනවා. ඊටාම විරූප වෙච්ච බිරිඳක් මොහුට ඉන්නවා. මේ මේ දුප්පත් මිනිසයාට එක දවසක ඊටාම ප්‍රියමනාප පෙනුමක් තියෙන සාන්ත ගමනක් තියෙන දැක්ක කෙනෙක් නිමෙන අපූර්ව භික්ෂු රූපයක් දකින්න ලැබෙනවා. දැන් ඒ මිනිසයා කල්පනා කරනවා අනේ අර ස්වාමින් වහන්සේ මොන තරම්නම් නිදහසේ සතුටින් ඉන්නවද? මේ සේරම ටික අතහැරලා දාලා මටත් මහාන වෙන්න තිබුණොත් කොච්චර හොඳයිද කියලා එයා කල්පනා කරනවා. මේක තමයි පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙන ලොකු මාලිගාවක් තියෙන සැප සහිත රත තියෙන බිරින්දෑවරු ලස්සන බිරින්දෑවරු කීප දෙනෙක් ඉන්නේ කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් නැති මහසිටුවරයෙක් ඉන්නවා. හැම දෙයකින්ම භවභෝග සම්පත් වලින් ආඩ්‍යයි සිටුවරයයි ගෙදර. මේ සිටුවරයටත් දවසක ආංගර ශාන්ත ස්වරූපයක් තියෙන භික්ෂුන් වහන්සේ දකින්න ලැබෙනවා. සිටුවරයා හිතනවා අනේ මේ ඔක්කොම දේවල් අතහැරලා දාලා මට දවසක උන්වහන්සේ වගේ වෙන්න උනොත් වෙන්න පුළුවන්කම තිබුණොත් සිටුවරයා මොකද කරන්නේ? සිටුවරයා සේරම අත්හැරලා දාලා ගිහිල්ලා මහාන වෙනවා. අර දුප්පත් මිනිහත් හිතුවේ නැද්ද මහාන වෙන්න? එයත් හිතුවා මහාන වෙන්න. හැබැයි එයාට තාම මහාන වෙන්න එන්න බැරුව ගියා. මොනවද එයාට අත්හරින්න බැරි වෙලා තියෙන්නේ? හිල් වෙච්ච වහලයක් තියෙන පුංචි ගේයි, ගේ ඇතුලේ තියෙන කැඩිච්ච ඇඳයි, වේලක කැමරට තියෙන හාල් ටිකයි, විරූපී බිරිඳයි අත්හැර ගන්න බැරුව තාම එයාට මෙතෙන්ට එන්න බැරුව ගියා. නමුත් අර මහා සම්පත් තියෙන සිටුවරයා ඒ ඔක්කොම අතහැරලා දාලා ගිහිල්ලා මහාන වුණා. ආන් ඒ වගේ තමයි සමහර කට්ටිය විකාල භෝජන ශික්ෂාපදේ ගැන කතා කරනකොට කතා කරන්නේ ඕක ඒ තරම් දෙයක් නෙමෙයි වාගේ. ඕක හරි සුළු දෙයක් වාගේ. ආන් එහෙම සුළු දෙයක් නම් එයාට අතහරින්න පුළුවන්කම තියෙන්න ඕනේ. නමුත් අර දුප්පත් මිනිහාගේ ගේ ඇතුලේ තියෙන සුළු දේවල් ටික අතහරින්න බැරි වුණානේ යාට. මේ මේ ඕක සුළු දෙයක් කියන කට්ටියටත් ඒක අතහරින්න බැරි වෙලයි තියෙන්නේ. සුළුයි සුළුයි කියලා කතා කරුවා නම් ඕනෑම වෙලාවක විකාල භෝජනේ නවත්තන්න පුළුවන්කම තියෙන්න ඕනේනේ. එයාලට ඒක නවත්ත ගන්න බැරි වුණා. ආන් ඒ හිඳයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේක සුළුයි කියලා කවදාවත් හිතන්න එපා මේක සුළුපටු එකක් නෙමෙයි. මේක ලොකු සිල්පදයක්. ඒකයි කියේ පන්සිල්පද පහම තරම් වටින ශික්ෂාපදයක් නිවන හොයන අයට. අත්‍යවශ්‍යම ශික්ෂාපදයක් නිවන හොයන අයට මොකද්ද? මේ කය පිළිබඳව තියෙන තෘෂ්ණාව නැති කරන එක ආන් ඒකටයි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං කියලා හයවෙනි ශික්ෂාපදයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ඊටාම සැපවත් ජීවිතයක් ගත කරන සිටුවරයෙක් ආන්ගේ ජීවිතය අතහැරලා දාලා ගිහිල්ලා මහාන වුණා. නමුත් අර දුප්පත් පුද්ගලයාට ඒ තමන්ගේ තියෙන සුළු ලාභය අතහැරලා දාලා ගිහලා මහාන වෙන්න බැරුව ගියා. හරියට බැලුවහම කොයි වගේද මේ විකාලේ රත් කරන දේවලුත් කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා සඳහන් කළේ. හරියටම සිල් ආරක්ෂා කරනවා නම් විකාලය තුල රත් කරපු දේවල් වළඳන්න එපා කියලා කියනවා. මේ ශික්ෂාපදේ හරියටම හරියටම රකින්නවා නම්. අන් ඒක මොනවද මේ විකාලයේ රත් කරපු දේවල් වලට අපි කියන්නේ? ගිලම්පස. ඇයි ඒ ගිලම්පස කියලා කියන්නේ? ගිලනුන්ට ප්‍රත්‍ය වෙච්ච නිසා ගිලම්පස භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අත්හරින්න කියලා. ගිලම්පස වළඳන්න එපා කියලා. ගිලන් නැතුව බෙහෙත් වළඳන්න මේ ශාසනය උගන්වන්නේ උගන්වන්නේ නැහැ. ලෙඩක් හැදුනොත් වැළඳුවාට කමක් නැහැ. ලෙඩක් නැතුව වළඳන්න යන්න එපා. ඒ කියන්නේ එහෙනම් ගිලන්පස කියන කාරණාව මේ ශාසනයේ අහකටම ගියපු එකක්. එහෙමනම් විකාලයේ රත් කරපු දේවල් වළඳන්න එපා කියලායි මේ සඳහන් කරන්නේ. එතකොට හිතන්නකෝ පින්නතුනි මේ විකාලයේ රත් කරපු දේවල් වළඳන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙන් ශික්ෂාපදයටත් යම් හානියක් වෙනවා. බලපෑමක් ඇති කරනවා මොකද්ද? කය පිළිබඳව තියෙන තණ්හාවම තමයි එතනත් වෙන්නන්නේ. එහෙනම් ඒක මෙහෙම සඳහන් කෙරුවොත් සමහර වෙලාවට සිල් අරගෙන ඉන්නකොට අපිට හැන්දෑවේ ආරාධනා කරන මංගල උත්සවයකට අපි යනවද? යන්නේ නැහැ. මංගල උත්සවයට ගියාම ඒගොල්ලන්ගේ ආහාරයත් අනිවාර්යෙන් සප්පායම් වෙන්න ඉබේ. එහෙනම් සිල් අරගෙන මට ගිහිල්ලා එහි කෑම කන්න මම යන්නේ නැහැ මංගල උත්සවයට. තව කෙනෙක්ගේ සාදයකට ආරාධනා කරනවා මම ඒකට යන්නේත් නැහැ. තව කෙනෙක් ওই ලොකු ආපන ශාලාවකට යන්න ආරාධනාවක් කරනවා. යම් මැක්ඩොනල්ඩ් එකකට. ඒ වගේ තැනකට යන් කියනවා කෑමකට. අපි කියනවා නෑ. අද කොහෙන් කීවත් මම එන්නේ එන්නේ නෑ. මම සිල් අරගෙන. ඒ වගේ තියෙන කෑම වේල කොච්චර රසවත්ද? ඒ කෑම වල කොයිතරම් ප්‍රණීතද සුවඳද පිළිවෙලද ඒ ඔක්කොම අපි අපි දන්නවා. නමුත් අපි ඒ ඔක්කොම අතහැරලා ඉන්නේ. එහෙනම් අහන ප්‍රශ්නේ මොකද්ද? එච්චර වටින ආහාර වේල අත්හරින්න පුළුවන් වුණා නම් ඇයි මේ තේ කහට කෝපයක් අරගන්න බැරි වුනේ? ඇයි ඒ වගේ සුළු දෙයකින් ශිල්පදයට හානි කරගන්නේ? ආන්ගේ කාරණාවට තමයි උත්තරයක් හොයන්න ඕනේ. ආන්ගේ නිසා වාගිතුන හසෙපා කියලා කියවනම් ඒ කාරණාව අපි අත්හරින්නම අත්හරින්නම වෙනවා. ගිලන් නැතුව ගිලන් පසක් ගන්න එපා කියලාම මේ ශාසනය දේශනා කරනවා. ඒ මොනවද ගිලන් පස කියලා කිව්වේ? රත් කරපු දේවල්. කොහොම රත් කරපුවාද? ගින්නෙන් රත් කරපුවා. ගින්නෙන් රත් කරපුවා විකාලයේ කැප නැහැ කියලායි සඳහන් කරන්නේ. අවුවෙන් රත් කරලා කැපයි. ගින්නෙන් රත් කරලා භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නේ අනුමත කරන්නේ නැහැ. එහෙනම් හවසට මොනවද අනුමත කළේ? පළතුරු යුෂවල පාන. තමයි හවසට අනුමත කරලා තියෙන්නේ. ඒ මොනවාගේ පළතුරුද කියන කාරණාව මුල් දේශනාවේ සාකච්ඡා කළා අෂ්ටපාන කියන જાතියක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විශේෂ පළතුරු වර්ග 8ක්. ඒකෙන් පළතුරු ගෙඩියක් මිරිකලා ඉස්ම වැළඳුවා කියලා බඩ පිරෙන්නේ නැහැ. හැබැයි බඩ පිරෙන්නේ නැති වුණාට ආහාර වේලකින් අවශ්‍ය ශක්තිය ලබන්න පුළුවන් ඒ වාගේ ගුණදායක පළතුරු 8ක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ අෂ්ටපාන වලට දේශනා කරලා තියෙන්නේ. ආන් එහෙම දෙයකින් පළතුරු විශයක් වළඳන්ඩ භාග්‍යතුන් වහන්සේ අනුදැනව දාලා. ඒ අට ඇරෙන්නේ ඊට අනුරූප පළතුරු වර්ග කොව්ව වැළඳුවත් කමක් නැහැ කියලා දේශනා කරනවා. නව මහ ඵල වළඳන් දෙපා කියලා විතර තහනම් කරලා තියෙනවා. නව මහ ඵල. පොල්, තල්, කිතුල් ඒ වගේ දේවල් තහනම්. ඊට අමතරව කොමොඩු, කැකිරි, පිපිඤ්ඤා, පුහුල්, ලබු ඒ වගේ දේවල් තහනම්. ඒවා තහනම් කරලා තියෙන කොස් සහිතව. එතකොට 9ක් තියෙනවා. අනුරූප කියලා කියහම කොස් වලට අනුරූපයි දූරියන් වගේ දේවල් ලිව්වත් එහෙනම් තහනම්. නමුත් අෂ්ටපාන හොඳයි. දියුල්, peer මේ වගේ දේවල්, බෙලි වගේ දේවල්, ඔය ස්ට්‍රොබෙරි වගේ දේවල්, වෙරළු වගේ දේවල් අෂ්ටපාන වලට අමතරව අනුරූප පාන හැටියට හදාගෙන වළඳන්න ගස් ලැබුවන්නාසි වගේ දේවල් කැපයි. එහෙමනම් අර විදිහට රත් කරපු ගිලම්පසක් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ අනුමත කරන්නේ නැහැ. ඊළඟට පින්නතින මේ මහා වග්ග පාළියේ මේ කාරණාව සඳහන් කරනවා. අනුජානාමි භික්කවේ අට්ඨපාණානි. මහණෙනි මම දේශනා කරනවා මේ අෂ්ඨපාන වළඳන්න සුදුසුයි කියලා. එහෙනම් අෂ්ඨපාන අපි දන්නවා. අනුජානාමි භික්කවේ සබ්බං පලරසං තපෙත්වා සබ්බං ඵල රසං සියලු ඵලයන්ගේ රස කැපයි තපිත්වා ධඤ්‍ය ඵල රසං මොනවද මේ ධඤ්‍ය ඵල රසං කියලා කිව්වේ ධාන්‍ය ඵල රසේ හැර අනිකුත් සියලුම ඵලතුරු වල යශ කැපයි කියලා දේශනා කරනවා එතකොට ධාන්‍ය ඵලතුරු වලට අයිති වෙනවා කොස් අයිති වෙන්නේ ඒ ගණේටමයි එතකොට අපි කලින් දේශනාවෙත් සාකච්ඡා කළා ඔය මෝල්ට් වාගේ දේවල්, බාර්ලි වාගේ දේවල්, නෙස්ට් මෝල්ට්, වීවා, මයිලෝ ඒ වාගේ දේවල් ධාන්‍ය වලින්ම හැදෙන නිසා ඒ දේවල් වළඳන්න තහනම්. ඒ කරුණු පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ නව මහා ඵල සහ සියලු එළවලු රස. අපි මුලින් සඳහන් කළා නව මහා ඵල මොනවද කියලා. ඒ නව මහා ඵල කැප නැහැ. සියලු එළවලු රසත් කැප නැහැ. එළවලු කොළ තම්බලා ගත්ත වතුර, අල තම්බලා ගත්ත වතුර, මේ දේවල් එකක්වත් කැප නැහැ. එහෙනම් හවසට සුප් වාගේ දේවල් කැප වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා අනුජානාමි භික්කවේ සබ්බං පත්ත රසං මහණෙනි සියලුම පත්‍රවල රසය කැපයි. විශේෂ කැපයි. එළවලු පත්‍ර හැර අනිත් සියලුම පත්‍රවල යුෂ කැපයි කියලා දේශනා කළා. අනුජානාමි භික්කවේ සබ්බං පුප්ප රසං තපෙත්වා මදුක රසං සියලුම මල්වල රසය කැපයි. හැබැයි මදු මල්වල රසය කැප නැහැ කියලා කියන මොනවටද මේ මදු මල් කියලා කියලා කියන්නේ? මදුක රසං. මදුක රසං කියලා කියන්නේ මී මල් වලට මේ ගහේ තියෙන මල් මේ මල් රසය කැප නැහැ. අනිත් මල් වල රසය කැපයි කියලා මෙතන දේශනා කරනවා මේ පුප් රස විතරක් අකපයි කියලා. මෙන්න මේ විදිහට පළ රස, පත්‍ර රස, පුෂ්ප රසය අනුමත කරලා විශේෂයෙන් උක්‍රසය භාග්‍යතුන් වහන්සේ කැප කරලම දේශනා කරලා තියෙනවා. උක්‍රස කියලා කියේ උක්ලීය මිරිකලා ගත්ත පැණිය. හවසට හකුරු ගන්නකොට දේශනාම කරනවා පොල් හකුරු, තල් හකුරු, කිතුල් හකුරු වළඳන්න එපා කියලා. එහෙමනොත් ශික්ෂාපදේ බිඳිල යනවා පිළිගන්නවනෝ නම් උක් හකුරු විතරයි කියන කාරණාව දේශනා කරනවා. ඒත් ගිලන් කෙනෙකුට හපල වළඳන්න පුළුවන්. ගිලන් නැත්තම් මේ ශික්ෂාපදේ ආරක්ෂා කරනවා නම් දිය කරලා තමයි උක්කකෘත් වළඳන්න කියලා දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණාවත් එක්ක සඳහන් කරනකොට බුලත් ඊට අන්තර්ගත වෙන්නේ එතෙන්ටම තමයි. එහෙනම් ඒ කාරණාවත් ආපහු ආපහු හිතන්න වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ දන්ත කෝණ ශික්ෂාපදයේ අරිම වටින ශික්ෂාපදයක් විකාල භෝජන ශික්ෂාපදේ ආරක්ෂා කරන්න හදන හදන අයට. මොකද මේ දන්ත කෝණ ශික්ෂාපදේ කියලා කියන්නේ? මෙතන පැහැදිලි කරනවා ආහාර අරගෙන දත් නොමැද්දොත් ශික්ෂාපදේ කැඩෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි කියලා. මොකද අපේ දත් ඇතුලේ හැම වෙලාවෙම ආහාර ගත්තාම දත් අතර සහ දත් ඇතුලේ මේ කෑලි හිර වෙනවා. කට හේදුවා කියලා සාමාන්‍යයෙන් ගැලවිලා යන ප්‍රමාණය අඩුයි. කොහොම හරි අතර හිර වෙලා තියෙනවා. පස්සේ වෙලාවක මතුවෙනවා. ආන් මේ වෙලාවට දැනගෙන ගිලුණොත් ටිකක් ලොකු කෑල්ලක් දැනගෙන ගිල්නොත් ශික්ෂාපදේ කැඩෙනවමයි කියලා සඳහන් කරලම තියෙනවා. කෑල්ල දත ඇතුලේ තියෙනවා. ගැලවිලා ඇවිල්ලා නැහැ. මට දැනෙනවා කෑල්ලක් තියෙනවා කියලා. එක්ක මං ඔක දිවේ කාරණා. දැන් එහෙම කරන්න ගිහිල්ලා මේ කෑල්ල මිරිකෙනවා. ආන්නේ මිරිකිච්චාම මට දැනෙනවා දිව ඇතුලේ තිබිච්ච කෑල්ල මොකක්ද ඒකේ තියෙන රසය මට දැනෙනවා. දැන් ඒ රසය දැනෙන වෙලාවේ ඒ කෙල ටික ගිලුනොත් ඒත් ශික්ෂාපදේ කැඩෙනවා කියලා සඳහන් කරනවා. නොකඩෙන වෙලාවක් සඳහන් කරනවා කෑල්ලක් තියෙනවා ඊටාම චූටි කෑල්ලක්. ඒක හපල බැලුවත් ඒ කෑල්ලේ රසය දැනෙන්නේ දැනෙන්නේ නැහැ ඊටාම චූටි කෑල්ලක්. එහෙම කෑල්ලක් ගිලුනොත් නම් නිදහසක් තියෙනවා. අර විදිහට ගිලුනොත් නම් නිදහසක් නැහැ කියලාම දේශනා කරනවා. ආන් මේක පැහැදිලි කරනවා උදේට දැහැටි වළඳනකොට දත් මදිනකොට දැහැටි කූර සඳහා අරගත්ත කෝටුව අපි හපනකොට අරුණ නැගිලා තිබුණේ නැත්තම් සාමාන්‍යයෙන් මේ දවස්වල නම් අරුණ නැගෙන්නේ උදේ 5:54ට විතර. ඒ කියන්නේ අද 2018 12 වෙනි මාසේ 25 වෙනිදා. මේ දවස්වල උදේ 5:54 55 අතර කාලය වාගේ අරුණ නැගෙනවා. ආන් ඒ වෙලාවට කලින් මම එහෙම සඳහන් කළේ මේ දේශනාව විකාශනය වෙන්න තව මාස 4-5ක් ගිහිල්ලා වෙන්න පුළුවන් නිසා. මේ පටිගත කරන කාලේ කාලයයි මම ඔය සඳහන් කළේ. දත්මදින්ද ගිහිල්ලා දැහැටි කූර හපනකොට කෝටුවේ තියෙන ඉස්ම ටික ගිලුනොත් සඳහන් කරනවා ඒත් විකාල භෝජන ශික්ෂාපදේ කැඩෙනවා කියලා. ආන්ගේ පැත්තෙන් පරිස්සම් වෙන්න ඕනේ. එහෙමනම් මේ ශික්ෂාපදේ රැකගන්න නම් ඒ ශික්ෂාපදේ පිළිබඳව කොච්චර කරුණු අපි දැනගෙන තියෙන්න ඕනේද? නොසලකා හැරිය යුතු ශික්ෂාපදයක් නෙමෙයි ධාම සැලකිල්ලට භාජනය කරගත යුතු ශික්ෂාපදයක් තමයි මේ හයවෙනි ශික්ෂාපදය. ඊළඟට පිළිතුරේ සඳහන් කරනවා මේ දත් අතර තියෙන ආහාර හැම වෙලාවෙම ආහාර අරගෙන පිරිසිදු කරන්න ඕනේ. ඒ කැබලි පසුව ගිලුනොත් ශික්ෂාපදේ කැඩෙනවා කියලා අපි සිහිපත් කළා. ඊළඟට පින්නතුනි එක භික්ෂූන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂූන් වහන්සේ වමාරලා කනවා. වමාර වමාර වළඳනවා. දැන් මේ ශික්ෂාපදේ ගැන තවත් සඳහන් කරනකොට අපිට සමහර වෙලාවට මේ ආහාර උගුරට එනවා ඉහළට එනවා කියලා දෙයක් වෙනවා. එක පාර්ටි ඉහළ ඇවිල්ලා තල්ලේ වැදිලා එහෙමම ගිලෙනවා. එහෙම ගිලුනොත් නම් ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මොකද හිතාමතා නෙමෙයි ආපු ගම යනවා. හැබැයි සමහර වෙලාවට අපි කියමුකෝ වමේ දැම්ම වගේ කියලා කටට මේනවනේ එතකොට. එහෙම ගිලුනොත් නම් ශික්ෂාපදේ කැඩෙනවා කියලාම සඳහන් කරනවා කට පොදලම අයින් කරන්න ඕනේ ගිලින්නේ නැතුව. කටටම අපි එක අපහු ගිල්ලොත් ශික්ෂාපදේ කැඩෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා වතුර නැති තැනක දානි වළඳන්න වුණොත් වෙලාව පහුවෙන හින්දා වළඳන්නත් ඕනේ. නමුත් වතුර වතුර නැහැ. ආන් එහෙම දානි වළඳලා දෙතුන් පාරක් කාරලා කෙල ගහන්න කියලා සඳහන් කරනවා. මොකද අර උගුරේ තියෙන ආහාර රසය එළියට යන්නේ. ඊට පස්සේ වතුර කඩක් ගාවට ගියාට පස්සේ දත් මැදලා කට සුද්ධ කරගෙන පිරිසිදු වෙන්න ඕනේ. එතෙක් තමයි කාරලා කෙල ගහන්න කියලා සඳහන් කරන්නේ. ඊළඟට අපි සඳහන් කරමින් සිටියේ මේ වමාරලා වළඳන භික්ෂුන් වහන්සේ ගැන. සාමාන්‍යයෙන් වමාරා කන සත්තු අතර ප්‍රධාන තැනක් ගන්නවා ගවයා. දවල් තිස්සේ ආහාර අරගෙන පස්සේ එක තැනක නිදාගෙන වමාර වමාර ආපහු කනවා. දැන් මේ භික්ෂූන් වහන්සේ වමාර වමාර වළඳනවා. ආන් මේ පණිවිඩේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. මේ භික්ෂුව වමාරලා වළඳනවා. ඒක අපිට කරන්න බෑනේ. නමුත් එහෙම කරන්න පුළුවන් අය ඉඳලා තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කරුණාකාරණා විමසලා බැලුවා. බලහම මේ ආත්මයට කලින් එක දිගටම ආත්ම 500ක්ම මේ ස්වාමීන් වහන්සේ ගව යෝනියේ තමයි ඉපදිලා තියෙන්නේ ගවයෙක් වෙලා. ආන් මේ පුරුද්දට තමයි මේ මේ වමාරලා අනුභව කරන්නේ. ඒක නවත්තන්න බෑ. ආන් ඒකින්ද භාග්‍යතුන් වහන්සේ ඒකට ඉඩ දීලා තියෙනවා. රෝමන්ත. වමාර කැමට පාලියෙන් කියන්නේ රෝමන්ත. එහෙනම් මේ රෝමන්තක භික්ෂුවට විතරක් ඒ සඳහා අවසර දීලා තියෙනවා. අපිට අවසර නැහැ. රෝමන්තක භික්ෂුවට අවසර තියෙනවා. අපිට නම් කි වමාරන්නත් වමාරන්නත් බෑ. ඒ ශරීර ස්වභාවයේ හැටියට ඒ අවසරේ භාග්‍යතුන් වහන්සේ දෙනවා. අනිත් අයට උගුරෙන් උඩට આવොත් ඒක ගිලින්න බෑ කියලා සඳහන් කරනවා. ඊළඟට තවත් විශේෂ කාරණාවක් සඳහන් කරනවා පාචිත්‍ය පාළි අට කතාවේ. එතන සඳහන් කරනවා අපි අර මුලින් සඳහන් කරපු කාරණාව ආහාර එකපාරම උඩට ඇවිල්ලා තල්ලේ වැදලා ගිලුණොත් ආපත්‍යක් නැහැ. නමුත් කටටම ඇවිල්ලා ගිලුණොත් ආපත්‍ය වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට මේ දත් අතර තියෙන ආහාර කැබැල්ලක රසය ගිලුණොත් ආපහු ශික්ෂාපදේ කැඩෙනවා කියලා අපි ඒ කාරණා මුලින් සිහිපත් කළා. ඊටාම සියුම් කැබැල්ලක් ගිලුණොත් නම් ශික්ෂාපදේ කැඩෙන්න බලපාන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒක ඊටාම සියුම් කැල්ල. ඉතින් ඒක කොයිතරම් සියුම්ද කියන කාරණාව සඳහන් කරන්නේ ඊටාම සියුම් කැබැල්ලක් බව සිහිපත් කරනවා. එහෙමනම් මේ විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව මනාව සිල් ආරක්ෂා කරන කෙනෙකුට කොච්චර දේවල් දැනගන්න තියෙනවද මේ ශික්ෂාපද දන්නේ නැතුව අපි සිල් ආරක්ෂා කළාට සිල් රැක්ක ආරක්ෂා කළා කියලා හිතාගෙන හිටියට අපි දන්නේ නැතුව සිල් බිඳිලා තියෙන්නේ. අපි මේකේ දෙවනි දේශනාවේදී ආන් එහෙම දැනගෙන නොදැනගෙන සිල් බින්දෙන හැටි විශේෂයෙන් මේ ශික්ෂාපදේ කැඩෙන හැටි සාකච්ඡා කරලා තියෙනවා. අන්න ඒ නිසා අපිට ගොඩක් පරිස්සම් වෙන්න වටිනවා. මොනවා කරගන්න බලාපොරොත්තු වෙනව නන්ද? නිවන් දැකීම උදෙසා සිල් රකින්න බලාපොරොත්තු වෙනව නම් මේ කරුණ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ මේ සාකච්ඡා කරන්නේ. කීටාගිරි සූත්‍රයේ ඇසුරෙන් කරන දේශනාවට සමගාමීව තමයි මේ කරුණු ටික පැහැදිලි කළේ. කීටාගිරි සූත්‍ර දේශනාවෙන් විශේෂයෙන් විකාල භෝජනය පිළිබඳවයි කතා කරන්නේ. මහණෙනි රාත්‍රී ආහාර ගැනීමෙන් වළකින්න. එහෙම නැත්නම් තුන් වේලෙන් එක වේලක් අත්හරින්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. තුන් වේලෙන් එක් වේලක් අතහරින්න. ඊට පස්සේ අස්සජී පුනබ්බසුක භික්ෂූන් සඳහන් කළේ තුන් වේලෙන් එක වේලක් අතහැරලා නෙමෙයි තුන් වේලම වළඳලායි අපි ආනිසංස පහක් ලැබුවේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තුන් වේලෙන් එක වේලක් අත්හැරියාම ආනිසංස පහක් ලැබෙනවා කියලා. අර භික්ෂුන් වහන්සේලා සඳහන් කළා අපි තුන් වේලම වළඳලායි ආනිසංස ලබන්නේ කියලා. ආන් මේ කාරණාව පැහැදිලි කරන්න භාග්‍යතුන් වහන්සේ කරුණ දේශනා කළා. ආන්ගේ කරුණු අතර මේ කරුණු ටික සංසාරයෙන් ඈතර යන්න සිල් ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙන අපිට බොහොම වටිනවා හයවෙනි ශික්ෂාපදේ රැකගන්න. එහෙමනම් ධර්මදේශනාවට වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා කීටාගිරි සූත්‍රයේ ආශ්‍රයෙන් සිදු කරන තුන්වෙනි ධර්මදේශනාව අපි මේ විදිහට නිමා කරමු. තවත් දේශනා කීපයක් මේ සූත්‍රය අවසන් කරන්න අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා.